නමෝ බුද්දාය තෙරුවන් සරණයි අද දවසේදීත් අපේ මේ සුපුරුදු මුණ ගැහිම ධම්සරණී සදහම් පිළිසඳර තුලින් අද දවසේදීත් අපි තවත් සුවිශේෂී මාතෘකාවක් අරගෙන ඇවිත් ඉන්නවා ඔබත් එක්ක පිළිසඳරේ යෙදෙන්නට අපි සමහරක් කරුණු කරනා තියෙනවා ජීවිතයේදී නොදන්නා කරුණු කරනා ඒ දේවල් ජීවිතයට දැන ගැනීම අත්‍යවශ්‍යයි සමහරක් තැන්වලදී අපි කටයුතු කරනකොට ඒ දේවල් අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙනවා යහපත් මිත්‍ර ආශ්‍රය කියලා කියන්නේ අපේ ජීවිතේ වෙනස් කරන සාධකයක්. කල්යාණ මිත්‍රයන් අපි නිරන්තරයෙන්ම ආශ්‍රය කරන්න ඕන, ඇසුරු කරන්න ඕන. ඒත් එක්කම මේ යහපත් ඇසුරු නිසා අපේ ජීවිතේ ගොඩක් වෙලාවට වෙනස් වෙනවා. මෙහෙම කතා බහ කරගෙන එනකොට ඔබ දැන් කල්පනා කරනවා ඇති අද ධම්සරණේ සදහම් පිළිසඳර මොන වගේ මාතෘකාවක් එක්කද මේ කතා බහ ගොඩනගන්න සූදානම් වෙන්නේ කියලා. ඔව්. අද දවසේදීත් අපි තවත් සුවිශේෂී මාතෘකාවක් ගැන කතා බහ කරන්න සූදානම්. ඒ තමයි ඔබේ ජීවිතේට ගොඩක් වැදගත් වටින කාරණයක්. පින්වත් ස්වාමින් වහන්සේලා අපි කොහොමද ඇසුරු කරන්න ඕන? පින්වත් ස්වාමින් වහන්සේලාගෙන් අවවාද අනුශාසන අපි ලබා ගන්න ඕන කොහොමද? බොහෝ දිනෙකට මේ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසාවෙන්ම තමයි අපි අද දවසේදී හිතුවේ මේ පිළිබඳව ඔබට පහදා දෙන්නට ඕන කියලා කියලා දෙන්නට ඕන කියලා. ඒ නිසාවෙන් අද දවසේදීත් අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කර ඉන්නවා අපගේ පින්වත් මෑණියන් වහන්සේ ප්‍රථමයෙන්ම පාද නමස්කාර පූර්වකව අපි අපගේ පින්වත් මෑණියන් වහන්සේව පිළිගන්නවා. නම බුද්ධායි තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේ අවසරයි අද දවසේදීත් අපට අනුකම්පාවෙන් මේ කරුණු කාරණා පහදා දෙන්න කියලත් ඉල්ලීමක් කරනවා. පින්වත් නයනියන් වහන්ස අපි මේ කතා බහ මුලින්ම ආරම්භ කරමු. මේක ටිකක් වෙනස් මාතෘකාවක්. අර අපි හැමදාම කතා කරපු මාතෘකාවන් එක්ක මේ මාතෘකාව ටිකක් වෙනස් විදිහ මාතෘකාවක්. හැබැයි සමාජයේ කටයුතු කරනකොට අපිට මේක අත්‍යවශ්‍ය කාරණාවක්. මොකද බොහෝ දෙනෙක් Tamanට ගැටලුවක් ප්‍රශ්නයක් ආවහම යන්නේ පන්සලට. ගිහිල්ලා ගොඩාක් වෙලාවට ස්වාමින් වහන්සේලාගේ එහෙම නැත්නම් මේනින් වහන්සේලාගෙන් මේ පිළිබඳව කරුණු විමසනවා. එතකොට දැන් මෙහෙණින් වහන්සේලාත් එක්ක කටයුතු කරන ආකාරය නෙමෙයි පින්වත් ස්වාමින් වහන්සේලාත් එක්ක කටයුතු කරන ආකාරය ගිහි පාර්ශවයක එක කටයුතු කරනට වඩා සැහෙන වෙනස්. ඒකේ ලොකු බරපතලක් තියෙනවා. අපිට ඒක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. වෙනත් දැනෙනස් අපි මුලින්ම මේ ගැන කතා බහ ආරම්භ කරමු. මේ පැවිද්දට කාන්තාවක් බාධාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවද? පින්වත් මෑණියන්ස අපි මේකෙන්ම කතාව ආරම්භ කරමු. අවසරයි. මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරව ආදර නමස්කාරය වේවා නමෝ බුද්ධාය පින්වත්නි අද අපි කතා කරන්නේ තිරේෂ මතක් කළා වගේ කාන්තාවක් හැටියට අපි කොහොමද සංගයාව නිසි ආකාරයට ගෞරවාන්විත විදිහට ඇසුරු කරන්නේ කියන කාරණය තමයි අපි අද කතා කරන්නේ. ඉතින් බුද්ධ දේශනා පරිශීලනය කරනවා නම් ඔබ භාග්‍යවතුන් වහන්සේ බොහෝ අවස්ථාවල පැවිද්දට නැත්තම් බඹසර සීලයට කාන්තාව කියන්නේ කිලුටක් බාධාවක් කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවා පින්වත්නි චාතුම සූත්‍රය කියලා. ඒ චාතුම සූත්‍රයේදී ඇතුළත් වෙනවා භාග්‍යතුන් වහන්සේ වදාරනවා වතුරට බහින ඒ කියන්නේ වැවකට හෝ ගඟකට හෝ බහින පුද්ගලයෙක්ට බය හතරක් එනවා. ඒ බය හතරෙන් එකක් තමයි සුසුකා බය කියලා කියන්නේ. සුසුකා බය කියලා කියන්නේ වතුරට බහින කෙනෙකුට මිනී කන මත්ස්‍යයෙන්ගෙන් බය ඇති වෙනවා. කියන්නේ වතුරේ වැවේ හෝ ඒ පොකුණේ හෝ ඒ ජලාශයේ ඉන්න පුළුවන් මිනී මස් කන මත්ස්‍යයින්. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගිහි ජීවිතයක් අතහැරලා කම් සැපය අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා අම්මා තාත්තා හැමදේම අතහැරලා කෙස්රැවුල් බාලා කසාවතක් පොරවාගෙන මේ විරාගී බඹසර ජීවිතයේ හැසිරෙන්නට එන පැවිද්දෙකුට භික්ෂුවකට බයක් තියෙනවා හරියට අර වතුරට බහින පුද්ගලයෙකුට මිනී කන මත්ස්‍යයෙන්ගෙන් එන බය වගේ තමයි සුසුකා බය වගේ තමයි කාන්තාව කියලා කියන්නේ. පැවිදි ජීවිතයක් ගත කරන භික්ෂුවකට බය උපදවන දෙයක් අනතුරක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කියන්නේ පැවිදි පැවිද්ද අහිමි වෙන්න පුළුවන්. කාන්තාවන් නිසා පැවිද්ද එදා බුද්ධ කාලයේත් අහිමි වුණා. මේ සසරෙන් නිදහස් වෙන්න තිබ්බ අවස්ථාව අහිමි වෙලා ගියා. අදත් ඒ වගේම මේ කාන්තාවන් නිසි අයරින් ඇසුරු නොකිරීම නිසා යම් යම් වැරදි අඩුපාඩු නිසා ඒ පිරිසිදු බඹසර සීලය paludu වෙනවා. මේ පැවිදි උතුමන් වහන්සේලාගේ ඊළඟට තීරේෂ තවත් අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ මේක ඇතුළත් වෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රේ. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්ස අපි කාන්තාවන් පිළිමනව කොහොමද පිළිපදින්න ඕනේ? කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සංඝයා කොහොමද කාන්තාවන් සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා තමයි ඇහුවේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකේ සැතපි සිටිමින් වදාරනවා පින්වත් ආනන්ද කාන්තාවනන් නොදැක්ක යුතුයමයි කියනවා. කාන්තාව කියලා කියන්නේ පැවිද්දෙක් නොදක යුතු කෙනෙක්. නොදක යුතු දෙයක් නොබැලිය යුතු කෙනෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපිට දකින්න වුණොත් අපිට බලන්න වුණොත් එහෙනම් පින්වත් ආනන්ද බැලුවට කමක් නැහැ කතා කරන්න එපා කියනවා. කතා කරන්න එපා කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ යම් හේකින් කතා කරන්න උනොත් එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් ආනන්ද ඔබ කාන්තාවක් සමග ඔබට කතා කරන්න සිද්ධ වුණොත් ඔබේ අම්මගේ වයසේ අයට මේ මගේ අම්මා කියලා මාතෘ චිත්තය උපදවාගෙන කතා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඔබ කතා කරන්නේ ඔබේ සහෝදරියගේ වයසේ කෙනෙක් එක්ක නම් මේ මගේ සහෝදරිය වගේ කියලා බගිනි චිත්තය උපදවාගෙන කතා කරන්න කියනවා. ඊළඟට ඔබේ දියණියගේ වයසේ දැරියක් එක්ක කතා කරනවා නම් මේ මගේ දුව වගේ කියලා ඒ දුහිතෘ චිත්තය උපදවාගෙන කතා කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාන්තාව කියලා කියන්නේ නොබැලිය යුතු කෙනෙක් පැවිද්දෙක්ට. බලන්න සිද්ධ වුණොත් කතා නොකළ යුතු කෙනෙක්. කතා කරන්න සිද්ධ වුණොත් මගේ අම්මා, මගේ සහෝදරියක්, මගේ දුවක් කියලා හිතලා ඒ සිත උපදවාගෙන කතා කරන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තිවේෂා තවත් එක්තරා අවස්ථාවක ඒක ඇතුළත් වෙන්නේ බාරද්වාජ කියන සූත්‍රයේ පින්ඩෝල බාරද්වාජ කියලා උතුම් රහතන් වහන්සේ නමක් බුද්ධ කාලයේ වැඩ හිටියා. උන්වහන්සේව දවසක් මුණ ගැහෙන්න එනවා උදේනි රජතුමා. උදේනි කියන රජතුමා මේ රහතන් වහන්සේව මුණ ගැහෙන්න ඇවිල්ලා රජතුමාට දැන් හරි පුදුමයි මේ තරුණ වයසේ භද්‍ර යෞවන වයසේ මේ කාම සැප සම්පත් භුක්ති විඳින්නේ නැතුව ගිහි ජීවිතයක් අතහැරලා මේ විරාගී බවසර ජීවිතයක් කොහොමද මේ ස්වාමීන් වහන්සේලා ගත කරන්නේ මුන්වහන්සේලා හොඳ සිනාමුසු මුහුණින් ඉන්නවා, සතුටින් ඉන්නවා, කිසි දුකක් නැහැ. මුළු ජීවිත කාලෙම කොහොමද මෙහෙම පිරිසුදු බඹසර සීලයක් ආරක්ෂා කරන්නේ කියලා රජතුමාට ප්‍රශ්නයක් ඇති වුණා. ඇත්තටම පුදුමයි. කොහොමද මේ තරුණ පිරිසක් මේ විදිහට මේ කාම සැප සම්පත් භුක්ති විඳින්නේ නැතුව කාම සේවනයේ යෙදෙන්නේ නැතිව සතුටින් කොහොමද මේ ධර්මයේ හැසිරෙන්නේ කියන එක. ඒ වෙලාවේ පින්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේගේ උත්තරයත් උන්වහන්සේ වදාරනවා රජතුමනි අපේ සියල්ල දන්න දක්න අපගේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ කාන්තාව ගැන අර මහා පරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කරපු කාරණයම උන්වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ අපිට කියලා තියෙන්නේ අම්මගේ වයසේ කෙනෙක් එක්ක කතා කරොත් මේ මගේ අම්මා කියලා හිතලා කතා කරන්න. ඊළඟට තමන්ගේ සහෝදරිය වගේ වයසේ කෙනෙක් එක්ක කතා කරනවා නම් මේ මගේ අක්කා මේ මගේ නංගි කියලා සහෝදර චිත්තය උපදවාගෙන කතා කරන්න. ඊළඟට තමන්ගේ දුවගේ වයසේ දැරියක් එක කතා කරොත් මේ මගේ දුවෙක් වගේ කියලා හිතලා කතා කරන්න. භාග්‍යතුන් වහන්සේ අපිට මේ විදිහට දේශනා කරපු නිසා තමයි පින්වත් රජතුමනි අපි මේ බඹසර ජීවිතයට සිත අලවාගෙන මුළු ජීවිත කාලෙම සතුටින් මේ පැවිදි ජීවිතය ගත කරන්නේ කියලා පින්ඩෝල බාරද්දාජ මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඉතින් තිරේෂ කොහම වුණත් පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිමියාගේ පුරුෂයාගේ හිත යට කරලා දාන වසඟ කරන වෙන රූපයක් නැහැ කියනවා. ස්ත්‍රී රූපය තරම්. ඒක පැවිදි ගිහි කියලා ભેදයක් නැහැ. ගිහියෙකුගේ හිත යට කරලා දාන වෙන ශබ්දයක් නැහැ කියනවා. කාන්තාවගේ හඬ තරම්. කියන කාන්තා හඬට තරම් පිරිමියෙකුගේ හිත ඇදිලා යන වෙන හඬක් නැහැ. මේ විදිහට මේ ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම අරමුණු සියල්ලම කාන්තාව තුළ තියෙනවා. ඉතින් ආන් ඒ නිසා කාන්තාව කියලා කියන්නේ කොහොමද ධර්මයේ හැසිරෙන ගිහියෙකුට වුණත් පැවිද්දෙකුට වුණත් තමන්ගේ බඹසර ජීවිතයට කිලුටක් හැටියට තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පින්වත් මෑණියන් වහන්සේ දැන් අපිට මේ කරුණු කාරණා පහදා දෙන අතරතුරේදී කිව්ව මේ කාන්තාව කියලා කියන්නේ ක්ලේශයන් කෙනෙක්ගේ රාගයන් අවසන්නට පුළුවන් කෙනෙක් විදිහට. එතකොට පින්වත් මෑණියන් වහන්සේ දැන් අපිට පහදා දෙන්න භාග්‍යවතුන් වහන්සේ පින්වත් ස්වාමින් වහන්සේලාට මේ සඳහා ශික්ෂාපද පනවා තිබේද? තිබේ නම් ඒ මොනවාද කොයි අයුරෙන්ද කියන කාරණාවත් අපිට පහදා දෙන්න. ඔව් ටිරේෂා එක ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මම හිතන්නේ බොහෝ දෙනෙක්ට පින්වත් වෙනස මේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ සහ අය දැනුවත් නැහැ මේ කාරණාව සම්බන්ධ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා යුතුයකමක් තියෙනවා මේ පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක්ගේ දැනගැනීම පිණිස මේක දැනුවත් කිරීමම. ඔව්. ඇත්තටම තිරේෂා මේ අද වර්තමානයේ ඉන්න මිනිස්සුන්ට පැවිදි උපසම්පදා සීලය තියා පංච සීලය ගැනවත් හරි හැටි තේරුමක් නැහැ. තමන් හැමදාම උදේ හවස පන්සිල් සමාදන් වෙනවා. නමුත් පන්සිල් පද පහේ අර්ථයවත් දන්නේ නැති අය මේ අපේ මේ ලංකාවේ ඕන තරම් ඉන්නවා. ඉතින් එහෙව් එකේ මේ පැවිදි උපසම්පදා සීලයක් ගැන කොහොමවත් දැනුමක් නැහැ. නමුත් ඒ නොදැනුවත්කම නිසා විශේෂයෙන්ම කාන්තාවන් අතින් ගොඩාක් පව් සිද්ධ වෙනවා. ගොඩාක් පාප කර්මයන් සිද්ධ වෙනවා නොදැනුවත්කම නිසා. ආන් ඒ නිසා මේ ශික්ෂා පද ගැන අපි දැනගෙන සිටීම, දැනුවත්ව සිටීම ගොඩාක් වැදගත්. ඇත්තෙන්ම උපසම්පදාව කියලා කියන්නේ තිරේෂා දෙව්ලොවවත් බඹලොවවත් නැති දෙයක්. උපසම්පදා භික්ෂුවක් ඉන්නේ මේ මනුස්ස ලෝකේ විතරයි. එතකොට දෙවියන් බඹුන් මේ දණ්ඩ නමස්කාර කරනවා උපසම්පදා භික්ෂුන් වහන්සේලාට සංඝයාට. සාමාන්‍යයෙන් හිතලා බලන්න සිල්පද පහක් රකින්න එක ගිහි ඔබට කොච්චර අමාරුද කියලා. එතකොට සාමාන්‍යයෙන් පැවිදි උපසම්පදා ස්වාමින් වහන්සේ නමකට ඔබ දන්නව දන්නේ නැතුව ඇති සිල්පද තියෙනවා 227ක්. උපසම්පදා භික්ෂුවක් භික්ෂුවකට සිල්පද 227ක් ආරක්ෂා කරන්න ඕනේ. ඒතර ආරක්ෂා කිරීම විනා ඒ සිල්පද 227 මතක තබාගෙන සිටීමටම කොච්චර සිහියක් අවශ්‍ය වෙනවද? මම මේ වගේ සිල්පද සමාදන් වෙලා ඉන්නවා කියන එක. ඉතින් ඒ නිසා ඒ සිල්පද අතුරින් මුලින්ම උපසම්පදා භික්ෂුවකට පැවිද්ද උපසම්පදාව අහිමි වෙන ප්‍රධාන සිල්පද හතරක් තියෙනවා ඒව හඳුන්වනවා පරාජිකා කියලා. පරාජිකා කියලා කියන්නේ ඒ සිල්පද කැඩුනොත් එතනින් එහාට භික්ෂුභාවයක් පැවිද්දක් ශ්‍රමණභාවයක් නැහැ. එතකොට ඒ එක් පරාජිකාවක් තමයි යම්කිසි භික්ෂුවක් ශ්‍රමණ උතුමෙක් කාන්තාවක් සමග මෛතුන සේවනයේ යෙදෙනවා නම් යෙදුනොත් එදා ඒ මොහොතේ පටන් ඒ භික්ෂුවට තමන්ගේ පැවිදිභාවය අහිමි. එතකොට එතනින් එහාට සිවුරක් දරාගෙන හිටියට ඔහු පැවිද්දෙක් නෙමෙයි. ශ්‍රමණ වේශධාරියෙක් මිසක් බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකෙක් වෙන්නේ නැහැ. ඒක තමයි බරපතලම ශික්ෂාපදේ. මෛතුන සේවනය. ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් කාන්තාවක්ව රාග සිතින් ස්පර්ශ කරොත් රාග සිතින් ඇල්ලුවොත් ඒ භික්ෂුවට සංගාදිශේෂ ආපත්‍යක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ සංඝයා ඉදිරියේ විවෘත වෙලා මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා කියලා විවෘත වෙලා ආයත සංවරයටපත් වුණාට පස්සේ ඒ සංඝයා ඒ වැරද්ද වෙච්ච භික්ෂුවට මේ දඬුවම් පනවනවා. ඒ කියන්නේ ඒකට කියනවා මාන්නත් පුරනවා කියලා. කාලයක් තිස්සේ සංඝයාට උපස්ථාන කරමින් ඉගෙන වැඩිහිටි බාල ભેදයක් නැතුව තමන්ට බාල සංඝයාට පවා ගෞරව සත්කාර දක්මිනින් පිළිවෙත් පුරන්න ඕනි අර අනිකුත් ස්තවිර භික්ෂුන් වහන්සේලා දැන් ඇති කියනකම් ඒ කාල සීමාව පුරාවට ඒකට කියනවා මානත් පුරනවා කියලා. ඒ විදිහට මානත් පුරලා ඒක නැවත ආදි සංවරයට ඔව්පත් වෙන්න ඕනි. ඉතින් ඒ විදිහට දැන් රාග සිතින් නැතත් අපි හිතමුකෝ තමන්ගේ අම්මා කියලා. තමන්ගේ අම්මා ආදරයෙන් සෙනෙහෙන් අනේ මගේ අම්මා කියලා අම්මව ඇල්ලුවොත් උපසම්පදා භික්ෂුවක් සංගාදිශේෂ ආපත්‍යක් නොවුනට ඒකට කියන අපි දුකුලා ඇවතක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඇවැත් දෙසාගෙන ඒක ඒක නිවැරදි වෙන්න පුළුවන්. නමුත් සීලය යම්කිසි විදිහකට පළදු වෙනවා. ඒකට කියනවා දුකුලා ඇවතක් වෙනවා කියලා. ඊළඟට තමන්ගේ දුව හිතන්නකෝ තාත්තා පැවිදි වෙලා. දුව ගිහි හැටියට ඉන්නවා. ඒතර දුවව අල්ලනවා අනේ මගේ දුවේ කියලා. එතකොට දුවව ඇල්ලුවත් ඒ ස්වාමින් වහන්සේට දුකලෑ ඇවතක් සිද්ධ වෙනවා. ඊළඟට එක්තරා අවස්ථාවක තිරේෂා බුද්ධ කාලේ උදායි කියලා ස්වාමින් වහන්සේ නමක් ඒ උදායි කියන ස්වාමින් වහන්සේ එක්තරා අවස්ථාවක නැන්දම්මයි ලේලි එනවා ආරාමයට බණහන්න. ඒ බණහන්න ආපු වෙලාවක ලේලිගේ කනට කොඳුරලා බණ කියනවා මේ උදායි ස්වාමීන් වහන්සේ. කියන්නේ ළඟට කිට්ටු වෙලා අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න හොරාට බණ කියනවා. එතකොට නැන්දම්ම හිතෙනවා මේ එකත් එකටම මගේ එලෙලි අනියම් සම්බන්ධතාවයක් මේ ස්වාමීන් වහන්සේ නමත් එක්ක ඇති කියලා. පස්සේ ලේලිට බණ කිව්වට පස්සේ නැන්දම්මට නැන්දම්මගේ කනට කොඳුරලා බණ කියනවා උදායි ස්වාමීන් වහන්සේ. එතකොට ලේලි හිතනවා එකත් එකට මේ නැන්දම්මගේ අනියම් සම්බන්ධතාවයක් ඇති කියලා දෙන්න හිතනවා. කොමරි නැන්දම්මයි ලේලි මේක කතා වෙනවා. මේවා තියෙන්නේ තිරේෂා විනය පිටකේ. ගොඩක් කට කියවන්න හම්බෙන්නේ නැහැ නේ ගිහි අයට. මේ දෙන කතා වුණාට පස්සේ අර උදායි ස්වාමීන් වහන්සේට බැන බැන යනවා. මේක බුදුරජාණන් වහන්සේට ආරංචි වෙනවා. භාග්‍යතුන් වහන්සේ තහනම් කරනවා ආය පැවිද්දන්ට ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට කාන්තාවන්ට බණ කියන්න තහනම් කියලා තහනම් කරනවා. ඊට පස්සේ මිනිස්සු බනින්න පටන් ගත්තා බණ කියන්නේ කියලා. කාන්තාවන්ට බණ කියන්නේ කියලා බනින්න පටන් ගත්තා. බනින්න නේ හැමෝම බලන් ඉන්නේ. මේ කාලේ වගේම තමයි. ඒත් බැන්නා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙනම් ඊට පස්සේ ශික්ෂාපදයක් පෙනෙව්වා භික්ෂුවක් කාන්තාවකට දැනුවත් නුවණැති පිරිමියෙක් නැතුව පද හතර පහකට වැඩිව ඒ කියන්නේ පද හතර පහකට වඩා වැඩියෙන් බන කිව්වොත් ඇවැත් සිද්ධ වෙනවා කියලා ශික්ෂාපදේ හානි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ශික්ෂාපදයක් පැනෙවුවා. මම හිතන්නේ ඒ පිළිබඳව නම් බොහෝ දෙනෙක්ට අවබෝධයක් නැති තරම්ම මෑණියන් වහන්සේ මම හිතන්නේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳව දැනුමත්ම නැති කාරණාවක්. නැති කාරණාවක් කියන්නේ කොහොමද දැනුවත් පිරිමියෙක් නැතිව ස්වාමින් වහන්සේ නමකට ගොඩක් වෙලා කාන්තාවක් එක්ක කතා කරන්න බැහැ. ඒ කියන්නේ පුංචි දරුවෙක්වවත් ළඟ තියාගෙන ඒ කතාව කරන්න බැහැ. ඒ දරුවා පුංචි දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් එහෙම හැකියාවක් නැහැ. කෙලින්ම භාගතනාසේ වචනෙම තියනවා දැනුවත් නුවණැති පුරුෂයෙක් නැතිව කතා කරන්න බෑ පද හතර පහකට වඩා කතා කරන බණ කියන්න බෑ කියලා. එහෙම වෙනස. ඊළඟට තවත් අවස්ථාවක භාගතුන් හස මේ සිද්ධියක් එන්න ඕනේ. කියන්නේ යම්කිසි සිද්ධියක් සිදු වුණාට පස්සේ තමයි ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවන්නේ. ඒකට හේතුවක් නැතුව නෙමෙයි. එහෙමයි හේතුවක් ඇතිව. තවත් අවස්ථාවක ඒ වගේ සිදුවීමක් වෙලා භාගතුන් වහන්සේ පනවනවා ස්වාමීන් වහන්සේ නමකට කාන්තාවක් සමග ආවරණය වෙච්ච තැනක ආවරණය වෙච්ච තැනක කියන්නේ එලිමහනක නෙමෙයි ආවරණය වෙච්ච තැනක කාන්තාවක් සමග එකට වාඩි වෙලා හිටියොත් පචිති ඇවත් සිද්ධ වෙනවා. ඇවත් සිද්ධ වෙනවා. ඒ ඇවත් දෙසාගෙන නිවැරදි වෙන්න පුළුවන්. ඊළඟට ආවරණය වෙච්ච තැනක හිටගෙන හිටියොත් කාන්තාවක් එක්ක ඊළඟට මෛතුන සේවනයේ නොයදුනත් සැතපීලා හිටියොත් එක සයනයක ඒ ස්වාමින් වහන්සේට බරපතල ලෙස ඇවත් සිදු වෙනවා ශික්ෂාපදයන්ට හානි වෙනවා කියලා භාගතුන් වහන්සේ ශික්ෂාපද පානවලක් තියෙනවා. ඉතින් බොහෝ දුර බලලා අනාගත පරිහානිය දිහා බලලා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ශික්ෂාපද පනවලා තියෙන්නේ. ඊළඟට තව මේ විදිහට තීරේෂ විනය පිටකය ගත්තොත් සංඝාදිශේෂ ශික්ෂාපදවල එහෙම ගොඩාක් ස්වාමීන් වහන්සේලාට කාන්තාවන් සම්බන්ධයෙන් මේවා නොකළ යුතුයි මෙසේ නොකළ යුතුයි මේවා කතා නොකළ යුතුයි කියලා බොහෝ ශික්ෂාපද ගණනාවක් අපිට ඒවා විවෘතව මේ විදිහට කතා කරන්න අපහසුයි. නමුත් බොහෝ ශික්ෂාපත ගණනාවක් කාන්තාව සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේ පනවලා තියෙනවා. තවත් එක්තරා අවස්ථාවක මේ නෝනායි මහත්තයයි තරහ වෙලා තරහ වෙලා මේ නෝන යනවා ගිහිලා ස්වාමීනාහසිට කියනවා අනේ ස්වාමීනි මගේ මහත්තයා තරහ වුණා අපේ පෞද්ගලික ජීවිතේ දෙදරලා ගියා. ඔහොම සිද්ධියක් තියෙනවා. ඉතින් එහෙම වෙලා දැන් බැරි වෙලාවත් මහත්තයා ගිහිල්ලා ස්වාමින් වහන්සේට කිව්වොත් අපේ නෝනා එයි මෙහෙම කියයි ඔබ වහන්සේ කොහොම හරි මට යාළු කරලා දෙන්න කියලා මහත්තයා කිව්වොත් ස්වාමියා කිව්වොත් ඒ කීම මත බිරිඳට කරුණු කියලා ඒ දෙන්නා සමගි කරොත් ඒ දෙන්නා සමගි වෙයි හැබැයි ස්වාමීන් වහන්සේගේ ශික්ෂාපදයට හානි වෙනවා ඒ නිසා වෙන් වෙච්ච දෙන්නෙක් එකතු කරන්නේ නැත්තම් ඒ තව පිරිමි ළමයෙක්ට ගෑනු ළමයෙක් යාළු කරවන්න කරුණු කියන්න ස්වාමීන් වහන්සේලාට බෑ. ඒ නිසා ගොඩාක් විට සැලකිලිමත් වෙන්න ඕනේ තමන්ගේ පෞද්ගලික පෞල් ජීවිතවල ප්‍රශ්න ස්වාමින් වහන්සේලාට කියනකොට උන්වහන්සේලාගේ උතුම් සීලයට හානියක් නොවන විදිහට ඒ කතාබහ සිදු කරන්න ඕනේ. දැන් මේ කතා බහ මේ විදිහට අරගෙන යනකොට මට හිතුනේ පින්වත් මෑණියන් වහන්සේ අපි හැම කෙනෙකුම කාන්තාව විදිහට අපි හැම කෙනෙකුගේම ලොකු වගකීමක් තියෙනවා ලොකු යුතුයකමක් තියෙනවා මේ දේවල් අපි දැන කියාගෙන පින්වත් සංඝයා වහන්සේලා ඇසුරු කිරීමේදී යම් විදිහකට කරුණු දැනගැනීමේදී මේ සියල්ලක් පිළිබඳව අපි හැම කෙනෙකුටම හොඳ අවබෝධයක් තියෙන්නටම අවශ්‍ය වෙනවා. මොකද ඊට පස්සේ අපිට කියන්න බෑ අයියෝ අපි දැනගෙන හිටියේ නැහැ කියලා. ඒ නිසා ඔන්න නොදැන හිටියා නම් ඔබට අද දවසේදී මේ කාරණා පිළිබඳව දැනුවත් වෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා තවදුරටත් ඔබේ අතින් එවැනි අඩුපාඩුවක් වරදක් සිදු නොවෙන්නට ඔබ කටයුතු කළ යුතු වෙනවා. පින්නන් වැනිනස ඊළඟට අපි කතා කරමු දැන් කාන්තාවන්ගෙන් මේ විදිහට නොයෙකුත් අඩුපාඩුකම් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් පින්නන් වැනිනස මේ දැන් පිරිත් නූල් ගැට ගැසීමේදී අපි බොහොම හොඳින් දන්න කරණයක් අපි දැකලා තියෙන කරණාවක් තමයි පිරිත් නූල් ගැට ගහගන්න කිව්වොත් එහෙම අපේ කාන්තාව දුවගෙන යනවා. ගිහිල්ලා පොලිමක් හැදිලා ඔන්න කට්ටිය මේ පිනත් ස්වාමින් වහන්සේලා ලව්ව පිරිත් නූල් ගැට ගහගන්න හදනවා. ඊට පස්සේ වන්දනා කරනකොට උනත් පිනත් ස්වාමින් වහන්සේලාගේ දෙපා ස්පර්ශ කරමින් තමයි ඒ වන්දනා කරන්න උත්සාහ කරන්නේ. මේ දේවල් වල යම් වැරදක් තියෙනවා නේද පින්වත් මෑණියන් වහන්සේ. මේ විදිහට තව වැරදි ගණනාවක්ම තියෙනවා. අපි මේවත් එක කතා කරොත් බොහෝ දෙනෙකුට සීපත් වෙවි අනේ මගේ ඇතුළත් මෙහෙම වැරද්දක් වෙලා තියෙනවා මේවත් වැරදි දන්නේ කියලා කෙනෙක්ට මතුවෙන්න පුළුවන් ඒ නිසා අපි ඒව මතු කරමින් මේ කරුණ කාරණා අපි කතා කරමු පින්නත් මෑන්හස ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් තමයි තිරේෂ ඇහුවේ බොහෝ විට පන්සල්වල සිද්ධ වෙන දෙයක් මේක එහෙම වෙනස නමුත් ගත්තොත් දැන් ඇත්තටම කිව්වොත් අපේ මහමෙවුනා අසපු සංචිතේ අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුදැනුම මත ලොකු ස්වාමීන් වහන්සේට ධර්මයේ විනය පිළිබඳව තියෙන මහා පුළුල් දැනුම නිසා අපේ පින්වත් ස්වාමින් වහන්සේලා එවැනි අපහසුතාවලට ලක් වෙන්නේ නැහැ. ඒ ගැන අහිංසක සතුටක් අපිට අහිංසක සතුටකින් ආඩම්බරයකින් කියන්න පුළුවන්. සහ මේ මේ මේ අපේ අසපු සංචිතවල එකතු වෙලා ඉන්න පිරිසත් බොහෝ දෙනෙක් මේ ගැන දන්නවා. නමුත් අර පිටින් කවුරු හරි කෙනෙක් අලුතෙන් ආවොත් එහෙම මේ පිළිබඳ ලොකු අවබෝධයක් නැහැ. ඉතින් මුල ඉඳලා මහමෙවුනාව ආරම්භක කාලේ ඉඳන් මීට අවුරුදු 15කට 20කට කලින් මුල පටන්ම ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයට විනයට අනුකූලව තමයි හැමදේම හැඩ ගැසුවේ. ඒ නිසා ඇත්තට මේක අසපු සංචිතේට මාමෙවුනාවට බලපාන්නේ නැහැ ඇත්තටම. අනිත් එක මේක මේ අපිට විතරක් මේ පොදු කාරණාවක් අපිට විතරක් මේ විච කාරණාවක් නෙවෙයි මේක මේ සමස්ත සමාජය තුළම සිද්ධ වෙනවන් සහ මේ මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කාරණා මේවා. අපි නොදැන හිටියට. ඔව් ඇත්තටම දැන් දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ටිරේෂා රන් රිදී මුතු මැණික් සහ ස්ත්‍රිය කියලා කියන්නේ අනාමර්ෂණ වස්තු. ඒ කියන්නේ පරාමර්ශණය කරනවා කියලා කියන්නේ අත ගෑම. අනාමර්ශණය කියලා කියන්නේ ස්පර්ශ නොකළ යුතු වස්තු හැටියට රන් රිදී මුතු මැණික් සහ ස්ත්‍රිය කාන්තාව කියලා කියන්නේ ස්පර්ශ නොකළ යුතු වස්තු හැටියට භාගතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට හිතන්න තිරේෂා පිරිත් නූලක් ගැට ගන්නකොට එතකොට ඒ පිනත් ස්වාමීන් වහන්සේ අර කාන්තාවගේ පිරිත් නූල ගැට ගන්නකොට උන්වහන්සේගේ දෑත අර කාන්තාවගේ ස්පර්ශ වෙනවා. නමුත් අපි එතන හිතේ රාගයක් ඇති නොවෙන්න පුළුවන්. හිතේ අකුසලයක් ඇති නොවෙන්න පුළුවන්. නමුත් පිරිසුදු බඹසර සීලයට යම්කිසි කිලුටක් ඒක. ඒක ඒකේ පැවිදි ජීවිතයට නොගැලපෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ කරන්න එපා කියලා දේශනා කරපු දෙයක්. ඒ නිසා මහමෙවුනාවේ නම් යම්කිසි කාන්තාවක් පිරිත් නූලක් ඉල්ලගෙන ආවොත් ස්වාමීන් වහන්සේලා මොකද කරන්නේ? පිරිත් නූල කඩලා පිරිත් නූල ගැට ගහලා ඒ කියන්නේ අර මැදින් ගැටේ දාලා අත් දෙනවා. ගැට ගහන්නේ නැහැ. එතකොට ඒ කාන්තාව කාට හරි කියලා ගැට ගහගන්න නැත්නම් එතන ඉන්න දැනුවත් පිරිමි කෙනෙක් කාන්තාවගේ පිරිත් නූල ගැට ගහනකම් ස්වාමීන් වහන්සේ ගාථා කියමින් සෙත් ගාථා කියමින් සෙත් පතනවා. කවදාවත් පිරිත් නූල් ගැට ගැසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අද වර්තමානයේ ඉන්න ගොඩාක් ගිහි උපාසිකාවන් ඒකට ඇත්තට මේකට ශ්‍රද්ධාව කියලා කියන්න බෑ. ඒකට ඒක මේ ඇත්තටම ආකාරවති සද්ධාව හැටියට විස්තර කරන්න බෑ. ඒක අර නොදන්නාකම නිසාම වෙන අමූලිකා ශ්‍රද්ධාව නිසා ගොඩාක් විට අපේ අම්මලා ඊළඟට අපේ සහෝදරිය හරි යාසයි ආශිර්වාදයේ වැඩිපුර ලැබෙනවා. ස්වාමීන් වහන්සේගේ අතිම්ම පිරිත් නූල ගැට ගහ ගන්න ඕනි කියලා මේ මිනිස්සු පෙරලගෙන යනවා නූල ගැට ගහගෙන. එහෙම වෙනස. සමහරවිට දැන් අපේ අසපුවට ආවොත් එහෙම එක්කෙනෙක් පිරිත් නූල ගැට ගැහුවේ නැත්නම් ස්වාමීන් වහන්සේලාට බැන බැන යනවා. තරහ වෙලත් යනවා. තරහ වෙලා යනවා. නමුත් ඒ වගේ දේවල් සිදුවීම දෙපිරිසටම ඒක හානියක් සිද්ධ වෙනවා. නිසා කවදාවත් ස්වාමීන් වහන්සේලාගේ අතින් පිරිත් නූල් ගැට ගහගන්න හදන්න එපා. උන්වහන්සේලා හදවතින්ම ආශිර්වාද කරනවා. ඒක තමන්ගේ අතේ පිරිත් නූල ගැට ගැව්වේ නැතත් ආශිර්වාද කරලා ඒ දෝතින් උන්වහන්සේලාගේ පිරිසුදු දෝතින් ඒ පිරිත් නූල තමන්ගේ දෑත්තට ලැබෙනකොටම ඒ සංඝයාගේ ආශිර්වාදය නිතින්ම ලැබෙනවා. මේ කතා බහේ බොහොම හොඳ තැනකට අපි ආවා. පින්වත් වැණියන් වහන්සේ ඊට පෙර ආතු අපි සෝදානම් කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරු නැවත වතාවක් අපි සෝදානම්. මේ පිළිබඳව තව තවත් විස්තර තියෙනවා, තව තවත් කරුණු තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. හැබැයි ඊට පෙර ආතු අපි සෝදානම් වෙන්නේ කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරු නැවතත් හමු වෙමු. ඔබ නැවතත් ධම්සරණී සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට යන්නට කලින් කතාබහ කරමින් හිටිය පින්වත් මෑණින් වහන්සේ මේ කාන්තාවකගෙන් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩුකම් ගැන පින්වත් ස්වාමින් වහන්සේලා ඇසුරු කිරීමේදී උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසන ලබා ගැනීමේදී කොයි වගේ වැරදි අඩුපාඩුකම් වෙන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අපි කතාබහ කරමින් හිටියේ. ඒ කාරණාවේදී පින්වත් මෑණින් වහන්සේ මතු කරා මේ පිරිත් නූල් ගැටගසා ගැනීමේදී කාන්තාවන් කරන වැරදි ගැන. දැන් අපි කතා කරමු පින්වත් මෑණින් වහන්සේ තවත් පුළුල් විදිහට මේ කරුණු කාරණාවන්. මං කලිනුත් සඳහන් කරා පිරිත් නූල් විතරක් නෙවෙයි වන්දනා කිරීමේදී පවා පින්වත් ස්වාමීන් වහන්සේලා පාද ස්පර්ශ කරමින් වන්දනා කරනවා. මේකත් හොඳ නැති දෙයක්. අපි පින්නතනස ඉගෙනත් කියමු. හොටි දේශා. ඇත්තටම ස්වාමීන් වහන්සේලාගේ පාද ස්පර්ශ කරලා වන්දනා කරන එක පිරිත් නූල් ගැට ගහ ගන්නවටත් වඩා බරපතල වැරද්දක්. ඒක නොකළ යුතු දෙයක් සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්වත් එහෙම එහෙම ස්වාමීන් වහන්සේලාගේ නිතර නිතර දෑ මේ කකුල් ස්පර්ශ කර කර වන්දනා කිරීම උන්වහන්සේට ඒක අපහසුතාවයක්. ඒ කියන්නේ එහෙම කළ යුතු නෑ අපි අපි සංඝයාට ගොඩාක් ගෞරව කරන්න ඕනේ උන්වහන්සේලාව යම්කිසි දුරක් තියලා අපි වන්දනා කරන්නේ දුර සිට වන්දනා කරන්නේ එතකොට අර අපේ හිතල නිකන් වැරදි වැටහීම ඇති කරගන්න හොඳ නැහැ. ස්වාමීන් වහන්සේගේ කකුල් දෙක ස්පර්ශ කරලා වැන්දොත් තමයි මට උන්වහන්සේගෙන් ආශිර්වාදයක් ලැබෙන්නේ කියලා සමහරලාවට ඒ විදිහට මේ කකුල් ස්පර්ශ කරලා වන්දනා කරන අවස්ථා බොහෝමයි. ඉතින් සාමාන්‍ය දැන් අපි අපි මෑණියන් වහන්සේලා හැටියටවත් අම්මා කෙනෙක් ඇවිල්ලා අපේ කකුල් ස්පර්ශ කරලා වන්දනා කිරීම ඒක දිගින් දිගටම නිතර නිතර සිදුවීම ඒක අපිටත් අපහසුතාවයක්. ඉතින් නමුත් ඒ එහෙම බලනකොට ස්වාමින් වහන්සේ නමක් කොයිතරම්නම් අපහසුතාවයකට පත් වෙනවද කාන්තාවක් ඇවිල්ලා පොරකකා ඇවිල්ලා කකුල් දෙක අනලා වන්දනා කිරීම. ඒ නිසා ඒ වගේ දේවල් කිසිම මොහතක කිසිම අවස්ථාවක නොකළ යුතුයි. දුර සිට වැන්දත් හදවතින් වඳිනවා නම් ගෞරවයෙන් වඳිනවා නම් කකුල් ළඟට ගිහිල්ලා කකුල් අල්ලලා වඳිනවට වඩා ආශිර්වාදයක් ලැබෙනවා උන්වහන්සේගේ සීලයට උපකාර කරලා සීල ගෞරවයෙන් යුක්තව වන්දනා කිරීම. මට හරි ලස්සන කාරණයක් මතක් වුණා තිරේෂා. මේ අපේ මෑණියන් වහන්සේ නමක් මහා මේක පත්‍රෙට ලියපු ලිපියක තිබ්බ පොඩි කොටසක්. ඒකේ මෑණියන් වහන්සේ විස්තර කරනවා කාන්තාව හරියට සේපාලිකා මලක් වගේ වෙන්න ඕනි කියලා. සේපාලිකා මල කියන්නේ තිරේෂා දැන් අපි දන්නවා මේ පිඟුතුන් දන්නවා ඇති උපසම්පදා භික්ෂුවකට ගස් මල් කඩලා පූජා කරන්න බෑ. මල් කඩලා පූජා කරන්න බෑ. නමුත් ඒ වුණාට සේපාලිකා කියලා කියන මල ගහේ තියෙද්දි නෙමෙයිනේ අපි කඩාගන්නේ. ඒ මල નિરાයාසයෙන්ම පොළවට බිමට වැටෙනවා. එතකොට ඒ උපසම්පදා භික්ෂුවකට කිසි කෙනෙකුගේ උපකාරයකින් තොරව පූජා කරන්න පුළුවන් එකම මල තමයි සේපාලිකා මල කියන්නේ. ආන් ඒ වගේ ඒ සේපාලිකා මල පැවිදි උපසම්පදා භික්ෂුවකගේ සීලයකට උපකාර කරනවා වගේ ඒ සීලයට උපකාර කරනවා වගේ කාන්තා වූ අපිත් සිල්වත් ගුණවත් උතුම් ස්වාමින් වහන්සේලාගේ සීලයට උපකාර කළ යුතුයි ඩිටේෂ නැත්තම් ඒක හරි හරි අපරාධයක් හරි පාපයක් නොදැනුවත් කළත් වැරද්ද වැරද්දමයි. ඉතින් ආන් ඒ නිසා එවැනි දේවල් කිසිසේත්ම නොකිරීමට කටයුතු කරන්න ඕනි. තව ඒ වගේ කරුණු කීපයක්ම කියන්න තියෙනවා ඩිටේෂ. ඉදි ප්‍රශ්නවලදී අපි ඒවා කතා කරන්නේ. එහෙමයි පින්වත් මෑණියන් වහන්ස දැන් ඔය පහදා දුන්නේ අපෙන් වෙන්න පුළුවන් වැරදි මොනවද අඩුපාඩුකම් මොනවද කියන කාරණාව. දැන් පින්වත් මෑණියන් වහන්ස අපි මේ සංඝයා වහන්සේලා සමගින් කටයුතු කිරීමේදී සමරක් අවස්ථාවල අපිට ප්‍රශ්න එන්න පුළුවන් ගැටලු වෙන්න පුළුවන් අර මං කලිනුත් කිව්වා වගේ අපි එතකොට ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න යනවා මේ ගැන කතා කරන්න ඕන අපි මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න ඕන අපිට ධර්මානුකූල විසඳුමක් අවශ්‍ය වෙනවා ඒ වගේ අවස්ථාවන් වල අපි යන්නේ ස්වාමින් වහන්සේලාව මුණ ගැහෙන්න. එතකොට ස්වාමින් වහන්සේලාත් එක්ක කටයුතු කිරීමේදී උන්වහන්සේලාත් එක්ක කතාබස් කිරීමේදී අපි මොන වගේ කරුණු ගැනද සැලකිලිමත් වෙන්න ඕන? අපි කොයි විදිහටද කටයුතු කරන්න ඕන? මේ ගැනත් අපි කියන්න ඕන මෑණියන් වහන්සේ. අනිවාර්යයෙන්ම ගොඩාක් වැදගත් ප්‍රශ්නයක්. කතා බස් කිරීමේදී ස්වාමින් වහන්සේලාත් සමග කතා බස් කිරීමේදී කාන්තාවක් කොහොමද ගෞරවාන්විත විදිහට ඒක කරන්නේ කියන එක. ඇත්තටම බොහෝ විට ඇත්තටම ගිහි අයත් එක්ක බොහෝ සම්බන්ධතාවයන් බොහෝ විට ඒ අයගේ ඒ අයට උපකාර කරන්නේ අයලාගේ කටයුතු වලට උපකාර කරන්නේ මෑණියන් වහන්සේලාට වඩා ස්වාමින් වහන්සේලා. එහෙමයි. ඒතර ගොඩක් විට පිරිමි පාර්ශවයට වඩා පන්සල් වලට අසපු වලට වැඩිපුරම එන්නේ කාන්තාව කාන්තා පාර්ශවය. ඊළඟට ඇත්තටම සමාජයේ වැඩිපුරම ප්‍රශ්න සිද්ධ වෙන්නේ පිරිමි අයට වඩා කාන්තාවන්ට. එතකොට ඒ අය අසරණ වෙනවා. ඒතර යාළගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. ඒතර මතක් වෙන්නේ එක්ක පන්සලේ ස්වාමින් වහන්සේ නැත්නම් අසපේ ස්වාමින් වහන්සේ. එතකොට ඇගේ ඒ දුක තුනී කරගන්න ඒ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට ඇය නිතතින්ම යොමු වෙනවා පන්සලට හෝ අසපුවට. එතකොට ඒ වගේ අවස්ථාවලදී තමන් ගොඩාක් කල්පනාකාරී වෙන්න ඕනේ. අපි මුලින් ශික්ෂාපද ගැන කියනකොටත් අපි විස්තර කරා ස්වාමින් වහන්සේ නමක් එක් ස්වාමින් වහන්සේ නමකට කාන්තාවක් සමග පද 4 5කට වඩා ධර්මයවත් කියා දෙන්න බෑ දැනුවත් පිරිමියෙක් ළඟ හිටියේ නැත්තම් කියලා. ඒ නිසා විශේෂයෙන්ම Tamanට කොච්චර ප්‍රශ්නයක් තිබ්බත් ස්වාමින් වහන්සේලා මුණ ගැහෙන්න යනකොට තනියම කතාබස් කරන්න යන්නේ නැතිව Tamanට විශ්වාසවන්ත කෙනෙක් එකගෙන යන්න ඕනි. එහෙම නැති වුණොත් තිරේෂ දැකලා ඇති සමාජාලාවට ස්වාමීන් වහන්සේලා තනියම කතා තනියම කාන්තාවක් අසපුවට ඇවිල්ලා හිටියොත් අසපුවේ පුතෙක් හරි අඬ ගහගෙන ළඟ ඉඳලා ගන්නවා. එහෙමයි. මොකද උන්වහන්සේලා කැමති නැහැ තමන්ගේ සීලයට හානියක් කරගන්න. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ප්‍රශ්න කතා කරන්න හෝ නිකන් වන්දනා කරන්න ගියත් ස්වාමින් වහන්සේලාත් එක්ක දැනුවත් පිරිමි කෙනෙක් නැතුව කතා කිරීමෙන් වළකිනවා නම් හොඳයි. කතා කළ යුතුම දෙයක් තියනවා නම් ඊටාත්ම කෙටියෙන් තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා ඒවා ඒ කතාබහ දිග්ගස්ස ගස්ස දිග්ගස්ස ගස්ස ඒ ස්වාමීන් වහන්සේව අපහසුතාවයට පත් කරවන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්නය කියලා ඊට අවශ්‍ය විසඳුම කෙටියෙන්ම ලබාගෙන එතනින් ඉක්මනට යන්න ඕනි. ඊළඟට පුලුවන් තරම් ස්වාමීන් වහන්සේලට කතා කරනකොට තමන්ගේ දෑත් එකතු කරලා වන්දනා කරගෙන ස්වාමීන් වහන්සේලට කතා කරන්න ඕනි. ඊළඟට ස්වාමීන් වහන්සේලත් එක්ක කතා කරනකොට ගොඩාක් උන්වහන්සේලට ලං වෙලා උන්වහන්සේලා ළඟට ගිහිලා කතා කරන්න එක ගැළපෙන්නේ නැහැ. යම්කිසි දුරස්තභාවයක් හිඳලා අඩුතරමේ අඩි දෙක තුනකවත් පරතරයක තියලා තමයි ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න ඕනි. ඊළඟට අපි හිතමුකෝ සුහද කතාවකට ගියත් ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරනකොට හයියෙන් hina වෙවි. විහිළුතහලු කර කර මේ ඒ විදිහට අර ගිහියොත් එක්ක කටයුතු කරනවා වගේ නිකන් සැහැල්ලුවෙන් එහෙම කිරීම වැරදි. ඒ වගේ කරන්න හොඳ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම දැන් කාන්තාවන්ගේ ප්‍රශ්න කතා කරන්න යනකොට ස්වාමින් වහන්සේ අපහසුතාවයට පත් වෙන්නේ නැති ආකාරයට ස්වාමීන් වහන්සේව අපහසුතාවයට පත් වෙන්නේ නැති ආකාරයට මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර කරුණු කාරණා ස්වාමීන් වහන්සේට එකෙල්ලෙම කියන්නට බැරි කරුණු කාරණා තියෙන්නට පුළුවන්. සමහරවිට හිතන්නක පෞල් පාරස් ප්‍රශ්නයක් කියලා. එතකොට වෙච්ච දේයි, උන දේයි, කරපු දේයි ඔක්කොම කියන්නේ නැතුව Tamanට විසඳුම අවශ්‍ය විසඳුමට අවශ්‍ය ප්‍රශ්නේ විතරක් සාරාංශ කරලා කිව්වොත් උන්වහන්සේ කවදාවත් ඒ ඒ කාන්තාව කියන දෙයින් අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කරුණාකාරණා විමසලා බලලා බොහොම පරිස්සමට උන්වහන්සේලාව ඇසුරු කරන්නට ඕනි. ඊළඟට අපි හිතමුකෝ මොකක් හරි කාරණයකට අපි දුරකතනෙන් ස්වාමින් වහන්සේ නමකට කතාබස් කරනවා කියලා. එතකොටත් ඒකේ සීමාව දැනගන්න ඕනි. දැන් ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් කියන්න පුළුවන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කියලා. නමුත් එහෙම කිව්වා කියලා නිතර නිතර නිතර නිතර දුරකතනයෙන් ස්වාමීන් වහන්සේට කතා කර කර කතා කර කර කතා කර කර උන්වහන්සේට ධර්මයේ හැසිරෙන්න තියෙන කාලය අනවශ්‍ය විදිහට නාස්ති නොකරන්නට කාන්දාව වග බලාගත යුතුයි. ඉතින් ඒ වගේම තමයි ටිරේෂා දැන් අසපුවකට අපි හිතමුකෝ පන්සලකට හෝ අසපුවකට ශ්‍රමදානයකට ගියා කියලා මොන හරි වත්පිළිවෙත් කරන්න උපකාර කරන්න ගියා කියලා ඒ ගියපු වෙලාවක වුණත් ස්වාමින් වහන්සේලා වැඩ සිටින කුටි ආවාස පැත්තට අවසරයකින් තොරව පිරිමි කෙනෙක් නැතුව කිසිසේත්ම කාන්තාවන් අනවසරයෙන් ඒ කුටි පැත්තට ආවාස පැත්තට නොයා යුතුයි. කියන්නේ කාන්තාවට ඒ ඒ සීමාවේ තමන් ඉන්න ඕනේ. ඒ සීමාව ඉක්මවා නොයා යුතුයි. දැන් ඒකට මට එක සිදුවීමක් මම ඒක කෙටියෙන් කියන්නම්. දැන් අපේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ උපකාරය නිසා අහිංසක වයසක අම්මා කෙනෙක් පින් රැස් කරගෙන දෙව්ලොව ගියා. ඇය ලාජා දෙවඟන. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානේ පූජා කළා දෙව්ලොව ගියා කියලා ඒ දෙවඟන තව පින් රැස් කරගන්න ඕනි කියලා හිතලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩ හිටන කුටියට ඇවිල්ලා අතු ගන්නවා. උදේ පාන්දර කුටිය වටේට මිදුල අතු ගන්නවා. ඊළඟට පැම් වාජන පුරවනවා. දැන් මේ වත්පිළිවෙත් කරන්නේ කවුද? දෙවඟනක් කාටද මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. ඉතින් කාශ්‍යප මහරහතන් වහන්සේ බලනවා කවුද මේ වත්පිළිවෙත් කරන්නේ කවුද මේ කුටිය අමදින්නේ කියලා. දකිනවා මේ කරන්නේ කවුද දෙවඟනක් ඒ වෙලාවේ කස්සප මහරහතන් වහන්සේ දේශනා කරනවා දෙවඟන ඔබ ඔබට ගැළපෙන දෙයක් නෙමෙයි මේ කරන්නේ. ඔබ මේ කරන්නේ නොගැලපෙන දෙයක්. ඒ නිසායි මිම්මත්තට මං ඉන්න පැත්තටවත් දෙන්න එපා කියලා ඒ දෙවගෙනම එලවලා දානවා. ඉතින් අඬා අඬා ගියාට පස්සේ භාගතුන් වහන්සේ දිවසින් මේ සිදුවීම දැකලා භාගතුන් වහන්සේ වදාරනවා පින්වත් ලාජා මගේ පුත්‍ර වූ මහා කාශ්‍යපයන්ගේ බඹසර ජීවිතයට පිරිසුදු ජීවිතයට ඔබේ උපස්ථානය බාධාවක්. කල්දරයක්, හිරිහැරයක්. ඒ නිසා ආය ඔබ එහෙම කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වත්පිළිවෙත් කරේ නිකම්ම නිකං රාග ද්වේෂ මොහ තියෙන කෙනෙකුට නෙමෙයි. නිකලස් රහතන් වහන්සේ නමකට. ඊළඟට ඒ වත්පිළිවෙත් කරේ මිනිසෙකුත් නෙමෙයි. මනුෂ්‍යකාන්තාවක් නෙමෙයි. දෙවඟනක්. එතකොට දෙවඟනක් රහතන් වහන්සේ නමකට වත්පිළිවෙත් කිරීම පවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා නම් මගේ පුත්‍රෝ මහා කාශ්‍යපයන්ගේ බඹසර ජීවිතේට ඔබේ ඔය උපකාරය බාධාවක් කියලා පෙන්වනවා නම් අද වර්තමානයේ මේ රාග දේශ මොහ දුරුකරනද අපමණ වීරියක් දරන අමාරුවෙන් කෙලෙස් සැටපත් කරගෙන මේ උතුම් පැවිදි බඹසර සීලය ආරක්ෂා කරන උතුමන්ට මේ මනුස්ස ස්ත්‍රීන්ගෙන් වෙන බාධාව ගැන කවර කතාද? ඉතින් ආන් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක කතාබස් කරනකොට, උපකාර කරනකොට කාන්තාව හැටියට ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් පින්වත් මෑණින් වහන්සේ අපට කරුණු කිහිපයක් යටතේම අපේ අතින් වෙන්න පුළුවන් වැරදි අඩුපාඩුකම් ගැන අපිට පහදා දුන්නා. පින්වත් මෑණින් වහන්සේ දැන් අපිට පහදා දෙන්න දැන් දන්පැන් පූජා කිරීමේදීත් ඔය වගේ විවිධ ගැටලු ප්‍රශ්න අපේ කාන්තාවන් විසින් නැති කරගන්නවා. මේවා නොදැනුවත්ම වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි අද වැඩසටහනින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ. පින්වත් මෑණියන් වහන්සේ මේ මේ පිළිබඳවත් අපි යම් අවබෝධයක් මෙයට ලබා දෙන්නට ඕන. මෙයට අපි කියලා දෙන්න ඕන කොහොමද දන්පැන් පූජා කිරීමේදී කටයුතු කරන්න ඕන, ක්‍රියා කරන්න ඕන පිළිවෙත. ඇත්තටම පින්වත්නි පන්සලකට හෝ අසපුවකට හෝ දාන සකස් කරගෙන යන්නේ ගොඩක් පිට පිරිමියයි නෙමෙයි. බොහෝ විට දන්පැන් පූජා කරන්නේ කාන්තාවන්. අපි තුමුකෝ 10 දෙනෙක් එනවා කියලා 10 දෙනාගෙන් සමහර විට වාහනේ ඩ්‍රයිවර් විතරයි පිරිමියෙකුට එන්නේ. අනිත් 9 දෙනාම කාන්තාව. ඒක සාමාන්‍ය ස්වභාවය. ඉතින් ඒ ඒ අසපුවකට හෝ පන්සලකට දානේ පිළියෙල කරන්න එනකොට අනිවාර්යෙන්ම මේ කාන්තාවන් වූ ඔබ බොහොම සංවරව මුලින්ම කිව්වොත් සංවර ඇඳුම් පැළඳුම් අඳින්න ඕනි. කියන්නේ ඔබ ගෙදරට අඳින ඇඳුමේ නැත්තම් ඔබ පාරේ ගමන් බිමන් යන ඇඳුම ඇඳගෙන කවදාවත් අසපුවකට පන්සලකට එන්න එපා. එන සමන්ගේ ශරීරයේ බොහොම සංවර ආකාරයට වැයෙන විදිහට ඇඳුම් පැනඳුම් ඇඳගෙන එන්න ඕනි එක මූලික දෙයක්. ඊළඟට පන්සලට හෝ අසපුවට පය ගැහපු මොහොතේ පටන් කයෙන් කෑකොස්සන් ගහීම, හයෙන් කතා කිරීම, හිනාවීම, ඊළඟට ඒ අසපු භූමියේ හෝ පන්සල් පරිශ්‍රයේ එහෙ මෙහෙ දුවගෙන දුවලා හයෙන් හයෙන් ඇවිදින එක Tamanට අනවසර තැන්වලට මේ බලන්න කියලා ආසාවට දැන් බලන්න යනවනේ කුටිපැති එහෙම. ස්වාමීන් වහන්සේලාගේ කුටි කොහොමද? උන්වහන්සේලා කොහොම ඉන්නව ඇද්ද කියලා අර කුතුහලයනේ බලන්න යනවා. ඒ වගේ දේවල් කවදාවත් නොකළ යුතුයි. ඊළඟට දානේ සකස් කරලා අපි හිතමුකෝ දානේ පූජා කරනවා කියලා. දානේ පූජා කරනකොටත් බොහොම සංවරව බොහොම සංසුන්ව ඒ දානේ පූජා කරන්න ඕනි. සමහරවිට තේෂා අසපුවට ඇවිල්ලා දානේ සකස් කරලා පිළියෙල කරලා පූජා කරනවා. එහෙමත් නැත්නම් දානේ පිළියෙල කරගෙන නිවසේ ඉඳන් එනවා. අපි හිතමුකෝ නිවසේ ඉඳලා දානේ පිළියෙල කරගෙන එනවා කියලා. ඒ වගේ එන අවස්ථාවක වුණත් අනිවාර්යෙන්ම කාන්තාවන් එනවනම් අනිවාර්යෙන්ම එක පිරිමියෙක්වත් එක එක පුද්ගලයෙක්වත් අනිවාර්යෙන් එකගෙන එන්න ඕනේ. මොකද අපි හිතමුකෝ බුද්ධ මන්දිරයේ ස්වාමින්වහන්සේ බුද්ධ පූජාව තියෙනවා. ඒතර බුද්ධ පූජාව තියෙනකොට කාන්තා පිරිසක් එක්ක ස්වාමින්වහන්සේ තනියම බුද්ධ පූජාව තිබ්බොත් උන්වහන්සේගේ සීලයට ඒක අපහසුතාවයක් වෙනවා. නිසා අනිවාර්යෙන්ම දානි සකස් කරගෙන අසපුවට එනකොට එක පිරිමි කෙනෙක් හරි අනිවාර්යෙන්ම එක්කන් එන්න ඕනි. ඊළඟට දානේ පූජා කරද්දී දානේ පූජා කරද්දී උන්වහන්සේලා දාන මේසේ වාඩි වෙලා ඉන්නකොට දානේ පූජා කරද්දී උන්වහන්සේලාගේ දෑත ස්පර්ශ වෙන විදිහට එමත් නැත්නම් උන්වහන්සේලාගේ පාත්‍රය තමන්ගේ අතට ස්පර්ශ වෙන විදිහට දානේ පූජා කරන්න හොඳ නෑ. ඊළඟට ගොඩාක් උන්වහන්සේලාට ලං වෙලා දානේ පූජා කරන්න හොඳ නෑ. තමන්ගේ මුළු දෑතින්ම දෝතින්ම ගෞරවයෙන් ඒ දානේ පූජා කරන්න ඕනේ. ඊළඟට තිරේෂා දැන් හිතන්නකෝ දානේ පූජා කරාට පස්සේ බණ අහනවනේ. දැන් බණ අහන්න දැන් බිමනේ වාඩි වෙන්නේ. එහෙම. බිම වාඩි වෙනකොට ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ බිම වාඩි වෙන්න පුළුවන් විදිහේ ඇඳුමක් ඇඳගෙන ඉන්න ඕනි. සමහරවිට උඩටත් නැහැ පහලටත් නැහැ වාඩි වෙන්න බෑ නැමෙන්න බෑ නේද? ඒ වගේ ඇඳුම් විශේෂයෙන්ම තරුණියෝ. එහෙම. වයසකම්මලා නෙමෙයි තරුණියෝ. තරුණ දුවලා සමහර වෙලාව දානි ටික පූජා කරගන්න බෑ ඒ ඇඳුම ඇඳගෙන. බිම් බණ අහන්න බිම වාඩි වෙන්න බෑ ඒ ඇඳුම ඇඳගෙන. ඒ වගේ අවස්ථාවලදී ගොඩක් කිරි ස්වාමීන් වහන්සේලා ඇත්තටම අපහසුතාවයට පත් වෙනවා. ඉතින් උන්වහන්සේලාට මේවා කියන්නත් බෑනේ. නේද? නිසා ඒ වගේ වැරදි තමන් අතින් නොවෙන්න ඕනි. ඊළඟට පුංචි අතදරුවෝ ඉන්න අම්මලා ඉන්නවා. දරුවා බන කියන වෙලාවේ අඬනකොට අම්මා කරන්නේ ලේසිම දේ තමයි කිරි දෙන දරුවෙක් නම් අර බන අහන තැනම පිරිස අතරම දරුවන්ට කිරි දෙන එක. ඒ වගේ දේවල් කවදාවත් සංඝයා ඉදිරියේ නොකළ යුතුයි. ඉතින් මෙන්න මේ විදිහට දන්පැන් පූජා කරනකොට කාන්තාව ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. හොඳයි. මම හිතන්නේ එක කරුණෙන් කරුණ පින්වත් මෑණන් වහන්ස අපිට මේ පිළිබඳව පහදා දුන්න මේ මේවා අපි මෙහෙම කියනකොට ඔබට මතක් වෙන්නට පුළුවන්. ඔව් මමත් මෙහෙම කරලා තියෙනවා. අයියෝ මගිනුත් මෙහෙම අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේක මං අද ඉඳලම සකස් කරගන්න ඕන. ආයි එහෙම නොවන විදිහට කටයුතු කරන්න ඕන කියලා ඔබටත් යම් අවබෝධයක් ලැබෙන්නට ඇති. දැන් අපි ඔය කතා කළේ සංඝයා වහන්සේලා ඇසුරු කිරීමේදී කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණාව පිළිබඳව. පින්වත් මෑණන් වහන්ස මේකම අදාළ වෙනම නේද ධාතුන් වහන්සේලා අපි වන්දනා කරන්න යාම යාමේදී බෝධීන් වහන්සේලා අපි වන්දනා කරන්න යාමේදී එතකොට කොහොමද පින්වත් මෑණියන්ස අපි කටයුතු කරන්න සංඝයා වහන්සේලා හා සමානවම අපි මේ දේවල් වලටත් ගරු කරන්නට ඕන නේද වන්දනාමාන කිරීමේදී සැලකිලිමත් වෙන්නට ඕන නේද අනිවාර්යයෙන්ම ඇත්තටම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නත්‍රයටම අපි ගෞරව කරන්න ඕනි ඉතින් සෑයක් බෝධියක් ධාතුන් වහන්සේ කියලා කියන්නේ අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි. එතකොට අපි හිතමුකෝ බෝධීන් වහන්සේ නමක් වන්දනා කරන්න යනකොට අපි ඒකට කියනවා සමචිත්තේ සමඵලං. කියන්නේ සමසිත උපදවාගෙන අපි වැන්දොත් සමඵල ලැබෙනවා. කියන්නේ මේ ඉන්නේ මගේ බුදුරජාණන් වහන්සේ කියලා සමසිත උපදවාගෙන බෝධීන් වහන්සේට වැන්දොත් ජීවමාන බුදුරජාණන් වහන්සේට වැඳා හා සමාන පිනක් අපිට රැස් වෙනවා. එතකොට ජීවමාන බුදුරජාණන් වහන්සේ නම් ඒ වැඩ ඉන්නේ අපි කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ ඇඟේ හැප්පෙන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ වල්ලන්නේ නැහනේ. ආන් ඒ නිසා බෝධීන් වහන්සේ කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා හිතාගෙන ඔබ ඉනවනම් කවදාවත් ඔබ බෝධීන් වහන්සේගේ පත්‍ර අල්ලන්නේ නැහැ. අතු අල්ලන්නේ නැහැ. අතුපාත් කරලා කොඩි ගැට ගහන්නේ නැහැ. ඊළඟට බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කරනකොට ඔළුවේ අර පත්‍ර ගෑවි ගෑවි අතු ගෑවි ගෑවි හිතේ සමහරු හිතෙන් හැපි හැපි බෝධීන් වහන්සේගේ අතුවල පත්‍රවල හැපි හැපි බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කරනවා. අපි කවදාවත් ජීවමාන බුදුරජාණන් වහන්සේට එහෙම කරන්නේ නැහනේ. එහෙනම් ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු බෝධීන් වහන්සේට වන්දනා කරනකොට අපි බොහොම ගෞරවාන්විතව බෝධීන් වහන්සේ ස්පර්ශ නොවන විදිහට අපි දුර වන්දනා කරන්න ඕනි. ඉතින් අපේ සංගමිතා මහරහත් තෙරණින් වහන්සේ වූ කාන්තා අපිට ආඩම්බරයක් ගෞරවයක් කාන්තා උත්තමාවියක් තමයි බෝධින් වහන්සේ වැඩැමුවේ. නමුත් උන්වහන්සේ බෝධින් වහන්සේ ස්පර්ශ කරලා වැඩැමුවේ නැහැ. හේමමාලා කුමරිය තමයි දන්ත ධාතුන් වහන්සේ වැඩැමුවේ. නමුත් ඒ අපි අහලා තියෙන කොණ්ඩේ ගහගෙන වැඩමුවේ කියලා. නමුත් කොණ්ඩේ ස්පර්ශ වෙන විදිහට නෙමෙයි රන් කොපුවක දාලා රන් කොණ්ඩ කට්ටක් ඇතුලේ තියාගෙන තමයි මේ දන්ත ධාතුන් වහන්සේ වැඩමුවේ. කොහොමද දැන් වර්තමානයේ වෙනකොට පොඩි කතා බහකටත් ලක් වෙලා තියෙනවා මෙච්චර දේවල් මෙහිම භාග්‍යතුන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ පවා ලංකාවට වැඩම කෙරෙව්වේ කාන්තාවක් ස්ත්‍රියක් බෝධීන් වහන්සේ පවා. එතකොට ඇයි මේ කාන්තාවට මේවා වන්දනා කරන්න යන්න දෙන්නේ නැත්තේ? එහෙම තියෙනවා අපිට වන්දනා කරන්නට යන්න හැකියාවක් නැහැ. ඒ ස්ථානවලට එතකොට මේක ඇතුළෙම ගොඩක් අයට මේ ප්‍රශ්නයක් තියෙනවා ගැටලුවක් තියෙනවා. මම හිතුවා පින්නත් මෑනන්ස් ඒක මතු කරපු නිසාවෙන් මේ ගැටලුව යොමු කරන්නට ඕන කියලා. ඔව් ඇත්තට මේක තමයි මම අර කලින් කිව්වේ සංගමිත්තා තෙරණ වහන්සේ වගේම තමයි හැම බුද්ධ ශාසනයකම ලක්දිවට බෝධීන් වහන්සේ වඩම්මවන්නේ භික්ෂුණී සංඝයා. ස්වාමීන් රහතන් වහන්සේ නමක් නෙමෙයි. ඒක බුදුසසුනේ එක්තරා නියමයක්, ධර්මතාවයක්. ඉතින් බෝධින් වහන්සේ උන්වහන්සේ සංගමිත්තා රහත්තරණින් වහන්සේ බෝධින් වහන්සේ දැන් අපි අර චිත්‍රවල දැක්කට අතින් පාත්‍රය අරන් හිටියට එහෙම නෙමෙයි වැඩෙන්නේ. ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ වඩිනවා හා සමානව විශාල රන් කටාරමක තමයි දක්ෂිණ ශාඛා වහන්සේ වඩම් ආවේ. එහෙමයි. දෑතින් ස්පර්ශ කරේ නැහැ. ශාස්ත්‍රු ගෞරවේ උපදවාගෙන වැඩමුවේ. එහෙමයි කියලා අපිටත් අපිටත් උඩ මළුවට යන්න ඕනි අපිටත් උඩට නගින්න ඕනි අපිටත් බෝධීන් වහන්සේ වල්ලන්න ඕනි කියලා හිතුවත් ඒක මං හිතන්නේ අපේ කාන්තාව බවටත් ඒක හරි මදි පුංචිකමක් අඩු ඒක බොහොම නින්දාවක්. එහෙම එහෙම පහත් මානසිකත්වයක් කවදාවත් අපි ඇති කරගත යුතු නැහැ. අපි ජීවමාන බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය දක්වන්න ඕනේ. ඊළඟට කවදාවත් මේ සෑරජානන් වහන්සේලාගේ පේසාවල වලට නැග නැග පිරිමි අය කංචෝ ගැට ගැට ගහන නගිනවනේ. කාන්තාවක් කවදාවත් එසේ නොකළ යුතුයි. ඊළඟට බුදු පිළිම වහන්සේලා පිරිසිදු කරන්න උඩ නගින එක කාන්තාවක් කවදාවත් නොකළ යුතුයි. නිසා දිවමන් බුදුන් කියලා හිතාගෙන ඒ පූජනීය වස්තුන්ට උපස්ථාන වන්දනා කළ යුතුයි. හොඳයි මං හිතන්නේ පින්වත් මෑණින් වහන්සේ පැහැදිලි කරපු කරුණු කාරණා ඔබත් ඔබේ ජීවිතයට ගලපාගෙන කටයුතු කරන්න කියන කාරණාව අපි මේ අවස්ථාවේදී මතක් කරනවා මොකද ඇත්තටම මේ දේවල් අපි ප්‍රායෝගික වත්විඳින දේවල් ගොඩක් වෙලාවට අපෙන් සිද්ධ වෙන්න පුළුවන් වැරදි අඩුපාඩු ඒ නිසාවෙන් තමයි මේ වැරදි අඩුපාඩු තුලින්ම පෙන්වා දෙමින් මේ පිළිබඳව අපි කතා බහ කරන්න හිතුවේ ධම්සරණී සදහම් පිළිසඳරට ලැබිච්ච කාල වේලාවත් අවසන් වෙමින් යනවා හැබැයි ඉතින් අපි හැමදාමත් වගේ ඔබට පොරොන්දු වෙනවා ඔබට තියෙන ගැටලු ප්‍රශ්නවලට අපි හැමදාමත් විසඳුම් ලබා දෙනවා කියලා. ඒ ප්‍රශ්නවලට අපි ගැටලුවලට විසඳුම් ලබා දෙන සෝදානම් මොබේ ලිපි අපට ලැබෙනවා. බොහොම සතුටුදායක විදිහට. ඉතින් මේ විදිහට ලැබිච්ච ලිපියක් මම තෝරගෙන ආවා පින්වත් මෑණියන් වහන්සේ. අපි දැන් ඒ ගැටලුවට පිළිතුරු ලබා දෙන්නට ඕන වෙනවා. මෙන්න මේක තමයි ගැටලුව පින්වත් මෑණියන් වහන්සේ. යම්කිසි කාන්තාවක් උතුම් බඹසලුර සීල් රැකීමට බොහෝසෙයින් ආශා නම් අල්ප වූ ආශාදී ඇති හීන වූ ලාමක කාමයට පිළිකුල් නම් ඒ කාන්තාවට ගිහි ගෙදර වාසය කරමින් බඹසල රැකීම කළ නොහැකිද? ලද බොළඳ ලාමක සිතක් නැතිව ධර්මයේ තුලින් ඇයට ශක්තිමත් සිතක් ඇති කරගත නොහැකිද? ඇය උතුම් පැවිදි දිවියට බොහෝ සෙයින් මාර්ෂා නමුත් ඇයට ඒ සඳහා අප්‍රමාණ බාධාවන් තිබේ නම් ගිහි ගෙදර වාසය කරමින් ධර්මයේ තුලින් ශක්තිමත් නොසැලෙන සිතක් ඇති කරගෙන උතුම් වූ සිල්පද රැකගෙන වාසය කළ නොහැකිද? මම දැන් ගැටලු කිහිපයක් මෙහෙම කරලා තියෙනවා. පුද්ගලයාගෙන් රැකවරණය නොසෑ ධර්මයෙන් රැකවරණය සලසාගත නොහැකිද කියලා අහලා තිනවා. අවසානයේදී සඳහන් කරලා තිනවා ඇයට මන්ද උතුම් අරහත් ධජය දරා ගැනීමට තරම් ඇයි පින්වන්තියක් නොවන නිසා කියලාත් සඳහනක් කරලා තියෙනවා ප්‍රශ්න කිහිපයක්ම ඇති වෙලා තියෙනවා කාන්තාවට ගිහි ගෙදර වාසය කරමින් බඹසර සිල් රැකීම කළ නොහැකිද කියලා පළවෙනි ප්‍රශ්නය අහලා අපි මං හිතන්නේ කලිනුත් ඒ පිළිබඳව සඳහන් කරා මෑණින් වහන්සේ ඇත්තටම ගිහි ජීවිතයක ගත කරමින් බඹසර සීලයක් ආරක්ෂා කිරීම වර්තමානයේ කාලේ නම් ගොඩාක් දුෂ්කරයි අපහසුයි. නමුත් පැවිදි වෙන්නත් ඇයට බාධා බොහොමයක් තියෙනවා නම් ඇය කොහොමත් කාම කාම ලෝකයට ගිහි ජීවිතයට අකමැති නම් ඇගේ ගිහි ජීවිතේ බඹසර සීල් රකින්න එපා කියලා කියන්න අපිට බෑ. එහෙමයි. ඒ නිසා Tamanට ආත්ම ශක්තියක් පෞරුෂත්වයක් තියෙනවා නම් දිව්‍ය ඇති තුරාවට බඹසර සීලය ආරක්ෂා කරගෙන ඉන්න ඇයට ඒ ශක්තිය මානසිකත්වයේ තියෙනවා නම් අපිත් ආශිර්වාද කරනවා. ඔබට උතුම් පැවිදි ජීවිතයට පත් වෙන තුරාවට උතුම් බඹසර සීලය ආරක්ෂා කරගෙන ගිහි ජීවිතයක් ගත කරන්න ශක්තිය ලැබේවා කියලා. හොඳයි පින්නත් වෙනස ඒකෙම තව ප්‍රශ්නයක් තියෙනවා මේ පුද්ගලයන්ගෙන් රැකවරණය නොසොයා ධර්මයෙන් රැකවරණය සලසාගත නොහැකිද කියලා. අනිවාර්යෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ පුද්ගලයෙකුගේ රැකවරණයක් නෙමෙයි පුද්ගලයෙක් හැටියට භාග්‍යතුන් වහන්සේ පමණයි ධර්මයෙන් සහ ඒ උතුම් ත්‍රිවිධ රත්නත්‍රයෙන්ම තමයි අපි ගිහි වුණත් පැවිදි වුණත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් රැකවරණය සෙවිය යුත්තේ ත්‍රිවිධ රත්නත්‍රයෙන්මයි. ඉතින් අනිවාර්යයෙන්ම ගිහියෝ ඔබටත් පැවිදිව අපටත් ධර්මයෙන් තමයි රැකවරණය ලැබිය යුත්තේ. හොඳයි මං හිතන්නේ ගැටලුව අපිට යොමු කරපු ඔබට පිළිතුරු ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. අද දවසේදීත් ධම්සරණින් සදහම් පිරිසඳර අපිට නිමා කරන්නට කාල වේලාව වෙවිත් තියෙනවා. ඒ කියන්නේ ඉතින් අද දවසට අපිට සමුගෙන යන්න සිද්ධ වෙනවා. ලබන සතියේදීත් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් තමයි අද දවසට අපි සමුගෙන යන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ආතුව අපි කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ අපගේ පින්වත් මෑණියන් වහන්සේට අපි নমස්කාර කරනවා. පින්වත් මෑණියන් වහන්ස ඔබ වහන්සේ වහන්සේට මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මේ සියලුම පින් එකසේ උපකාරී වේවා එකසේ අනුමෝදන් වේවා කියලා ඉතින් දම්සන්නේ සදහම් පිළිසඳර නිමා කරන්නටමත් එන් හැමදාමත් වගේ අපි ඔබට මතක් කරනවා අපේ ලිපිනේ සුපුරුදු විදිහටම ඔබට පුළුවන් අපිට ලිපි ඔබේ ගැටලු යොමු කරන්න මම මතක් කරන්නම් අපේ සුපුරුදු ලිපිනේ නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූප වාහිනිය හේවාගම කඩුවෙල. මෙන්න මේ ලිපිනේ ඔස්සේ ඔබට හැකියාවක් තියෙනවා අපට ඔබේ ලිපි ගැටලු යොමු කරන්න. එසේනම් අද දවසට අපි සමග යනවා ලබන සතියේදීත් ඔබව හමු මේ බලාපොරොත්තු වෙන්නේ. ඒ වාග්යවත් වූ අරහත් වූ සම්මා සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය.